ඇතුළත් කරලා තියෙන මේ සූත්‍ර ධර්මය. දැන් පින්නත් අපි කවුරුත් නිවන් දකින්න අදහස් තියන අය. ඇයි අපි නිවන් දකින්නේ? මේ සංසාරයේ තියෙන විශාල දුක්ඛිත පැතිකඩක්. මේක අපි භවයෙන් භවය අත්දකිනවා. බලන්න අපිට දැන් මනුස්ස ජීවිතයකට ආවට පස්සේ මෙන්න මෙතන ඉඳලා විතරයි දුක් විඳින්න වෙන්නේ කියලා එහෙම එකක් නැහැ. ඉපදින අවුරුදු 5 ඉඳලා තමයි දුක් විඳින්න පටන් ගන්න වෙන්නේ. එහෙම එකක් නැහැ. ඉපිදලා අවුරුදු 20කින් පස්සේ තමයි ජීවිතේ දුක් කියන්නේ. එහෙමත් නෑ. වයසට ගියාට පස්සේ විතරයි දුක් කියන්නේ. එහෙමත් නෑ. මව කුසේ පහළ වෙච්ච මොහොතේලා මොකද වෙන්නේ? දුක් විඳින්න වෙනවා. මව කුසට අපේ හිත බැහැ ගන්නවත් එක්කම අතීත කර්මයේ හේතු වෙලා කලලයක් සකස් වෙනවා. ඒක සඳහන් කරන්නේ හරියට කෙස් ගහකට ගලපු තෙල් සලතෙල් බිලක් වගේ කියලා. කෙස් ගහක් අද කෙස් ගහක් සලතෙල් භාජනයක දාලා උදාහරණ ගත්තට පස්සේ අද ඇහැටවත් පේන්නේ නැති තෙල් බිඳුවක් ඉතුරු වෙනවානේ. අන්න ඒ වගේ කියනවා අපේ හිත මව කුසේ දැනගත් ගන්නවත් එක්කම හට ගන්නවා අර වගේ සියුම් රූපයක්. අන්න ඒ ඒ ඒ මොහොතින්දලා දැනෙනවා අපට. දැනීමෙන් හට ගන්නවා. ඉතින් අර සියුම් කල රූපය පෙරලෙනවා, තද වෙනවා, හිර වෙනවා. හරිද? ටිකෙන් ටික ලොකු මහත් වෙනවා, පස්සෙත් වෙනවා, කකුල් වෙනවා, ඔළුව හැදෙනවා, ඇස් හැදෙනවා. එහෙමනේ. අස්ති හැදෙනවා. අන්න ඒ මෞඛුසේ පහළ වෙච්ච මොහොතේදලාම අපිට දැනීම තියෙන නිසා දුක් විඳින්න වෙනවා. එතකොට ඔය ඔය ස්වභාවය මෞඛතේ පහළ වෙච්ච මොහොතදලා මරණාසන්න මොහොත දක්වා මොකද වෙන්නේ අපට දුක් විඳිනවා මේ කාලේ නම් මට දුක් නෑ කියලා කාටද කියන්න පුළුවන්ද දැන් සතියේ ගෙදර මට කිසිම දුකක් නෑ නේ ස්වාමීන් වහන්සේ අත්කැක්කමක්වත් නෑ කහුල් ගැක්කමක්වත් නෑ හිතේ ගැක්කමක්වත් නෑ එහෙම කියන්න පුළුවන්ද බෑ තාටි කියලා කොහොම වාඩිලා හිටියොත් බලා ගන්න පුළුවන් කසියන්න පටන් ගන්නවා. එන දුකක් නේද තපස් නෙවෙයිනේ. වාඩි වෙලා ඉන්නකොට අමාරුයි කියන්නේ තපස්ද දුකක්. එහෙනම් අපේ අපේ සසර ජීවිතේ මොන ආත්ම භාවයේ ලැබුවත් අපිට දුක් විඳින්න වෙනවා. මෙන්න මේක නුවණින් තේරුම් ගන්න සත්පුරුෂය මොකද කරන්නේ? මේ සසරෙන් නිදහස් වෙන්න කටයුතු කරනවා. යම් කිසි කෙනෙක් සසරෙන් නිදහස් වෙන පළවෙනි අවස්ථාව මොකද්ද? සෝතාපන්න ශ්‍රාවකෙක් වීම. සෝතාපන්න ශ්‍රාවකෙක් වුණාට පස්සේ බුදු පියාණන් වහන්සේ සදාන් කරන එයාට අත්හැරෙන දුක පිළිබඳව. ඒ යමේ සෝතාපන්න වුණොත් එයාට අනාගතයේ විඳින්න වෙන මහා දුකක් අතහැරලා යනවා. අන්නේ දුක පිළිබඳ උපමාවකින් කියනවා. දේශනා කරනවා. ඔන්න බලන්න උපමාව යොදුනක් ගැඹුරු යොදුනක් දිග යොදුනක් කියන්නේ කිලෝමීටර 16ක් සතපුම් 16ක් එනේ සතපුම් 16ක් ගැඹුරු සතපුම් 16ක් දිග සතපුම් 16ක් පළල පොකුණක් තියෙනවා මේ සතපුම් 16ක් දිග පළල උස පොකුණ තිරෙන්න වතුර පුරුෂයෙක් ඇවිල්ලා මේ පොකුණට දානවා තනකොළ ගහක්. තනකොළ ගහක් දාලා මෙහෙම උඩහට ගන්නවා. ඒ තනකොළ ගහ පොකුරට දාන උඩහට ගන්නකොට ජල බිඳක් තනකොළ ගහද ඉතුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් මහණෙනි තනකොළ ගහ අග තියෙන ජල බිඳද වැඩි අර යදුන් සතපුන් 16ක් දිග පළල උස පොකුණේ තියෙන ජල බිඳුව වැඩි කියලා අහනවා. පොකුණේ තියෙන ජල බිඳු ප්‍රමාණය හිතා ගන්නවත් බෑ. ඒ ජලවිදු කෝටියක්ද කෝටි 10ක් එහෙම හිතන්න බෑ. යම් කිසි කෙනෙක් සෝවාන් වුණොත් එයාට ඉස්සරහට විඳින්න තියෙන දුක තනකොළ ගහාවේ තියෙන ජලවිද තරම් අල්පයයි. කෙනෙක් සෝතාපන්න භාවයෙන් නිර්වාණය සාක්ෂාත් නොකළොත් එයාට සසර ගමනේ විඳින්න වෙන දුක කොච්චරද? පොකුණේ තියෙන ජලබිඳු තරම් ඊට වඩා වැඩි තියෙනවා. එතකොට මේ අපිට අපි මේ ජීවිතේ ධර්මය අවබෝධ නොකළොත් පොකුණේ තියෙන ජලබිඳු ගානටත් වැඩි අනාගතයේ භවයක් භවයක් භවයක් භවයක් පාසා ඉපදෙමින් මැරෙමින් විඳවමින් සසර ගමනට යන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන යම්කිසි පුරුෂයෙක් උදේට යවුල් 100කින් වෙනවා. දවල්ට යවුල් 100කින් වෙනවා. රැට යවල් 100කින් ඇිනවා. මේ උදේට උදේට යවල් 100ෙන් දවල්ට යවල් 100ෙන් රැට යවල් 100ෙන් ඇනලා අන්තිමට ධර්ම අවබෝධය ලබා දෙනවා කිව්වොත් ඒක පිළිගන්න කියනවා. උදේට යවුල් කියන්නේ අපි දන්නවනේ දෙහි කට්ටකින් යනොත් අපිට මොකද වෙන්නේ? කකුලේ කටුවක් කරනොත් මොකද වෙන්නේ? යතුරු ඇල්පලෙත්තක් කරනොත් ඉදිකටුවක් කරනොත් අපට අමාරුද නැද්ද? අමාරුයි. යවුණු 100කින් උදේට හරිනවා. දවල්ට යවුණු 100කින් යනවා. රැයට යවුණු 100කින් යනවා. අන්තිමට හැබැයි ධර්ම අවබෝධය ලැබෙනවා නම් ඒ දුක නිඳ කියනවා. මොකද සංසාරකීය අවබෝධයක් ලබන්නේ නැතුව විඳින්න වෙන දුක යවුණු 300කින් කෙලවර වෙන්නේ නැති නිසා. හැබැයි පිළිතුරු ආසන්න කාලේ මතකයි නේද අර වතුර ගන්න හාරපු වලක හිර වෙච්ච ළමයා මතකයි නේද? මට ළමයිගේ බස් කරන්නේ නම් මතක නැහැ ඉන්දියාවේ. අර මේ වතුර ගන්න මහ පොළොව සිදුරු කරලා වතුර ගන්න හාරපු වලකට ළමයෙක් වැටුණා. සෙල්ලම් කරත වෙද්දී. ඒ වල ආදී 60 70 80 ඇතුළට ගැඹුරු වලක්. ළමයාගේ ගානට වල තියෙන්නේ. මේ ළමයා පළවෙනි දවසේ හරි 20 30ක් ඇතුළට ගිහින් නෙළුණා. පොඩ හිතන්න ඉස්ලෝම් බටයක් වගේ මහත බටයක Taman හිර වුණොත් හැරෙන්නවත් බෑ. උඩ බලන්නවත් බෑ. ඒකට පිටපස්සෙන් හැප්පෙනවා අර බටේ. දැන් මේ දරුවා හිර වෙලා ඉන්නවද? හරිද? ආලෝකයක් තියනවද? අන්ධකාරයි. ඒ දරුවන කුසගින්න ආවා. පිපාසය ආවා. අම්ම මතක් වුණා. තාත්තා මතක් වුණා. ශ්‍රී ලංකනේ යාළුව මතක් වුණා. ගෙදර මතක් වුණා. ඒත් ඉන්න වෙලා තියෙන්නේ කොහොමද? රෑ වුණා, එළි වුණා, දවල් වුණා, රෑ වුණා. පැය ගණනාවක් අර කුහරේ ඉරවල හිටිය ළමයා. පළවෙනි සැරේ අර මේ ওই කැමරා එහෙම දාලා කතා කරාට පස්සේ ළමයා කෑ ගහලා තියෙනවා. ඒ ළමයාගේ අඳෝනා වැහිලා තියෙන්නේ. ඇතුලේ ඉරවල කෑ ගහලා ඉන්නවා. ළමයා ගන්න උත්සාහ කරන්නේ තවාරි විපත්‍ය කැටගලනවා. මතකයි නේද සිද්ධිය? සංසාරේ අපිට ඉස්සරහට ඕක ගොඩාක් වෙන්න තියෙනවා. අපිට මේ කෙනෙක්ගේ ආදරය වෙනස් වෙනකොට ඒක දරා ගන්න බෑ. කෙනෙක් මැරෙනකොට දරා ගන්න බෑ. Taman ඉන්නවා. ඒත් අර අරයට වෙන්නේ මරණය දරා ගන්න බෑ. නේද? අපි ඔය වස්තුවක් යමෙක් හොරකම් කළොත් අරගෙන ගියොත් ඒක අපිට දරා ගන්න බෑ. අඬන ඒවසයි. අර වගේ ඉරවිලි ඉරවිලි සසර ගමන යන්න වෙනකොට දැන් කොරෝනා වෛරසය කියලා වුණ වෛරසයක් දැන් චීනේ. හිතගෙන ඉන්නවා එහෙම වැටෙනවා දඟලලා. ඉවරයි. බලන්න සංසාර දුක කොහොමද කියලා. නේද? බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ පාරේ යනකොට හිඟමනේ යන මිනිස්සෙක් දැක්කොත්. වැරහැලි ඇඳගෙන ගඳ ගහනවා නාල නෑ මාස ගානකින් තුවාල තියනවා දුර්වර්ණයි දත් නැදලා නැහැ. එහෙම නේද? ඒ සමාන දුකී වගේ ආශික ඉන්නවා. හරි අපිරිසුදුද නැද්ද? ඒ වගේ දකිද්දි හිතන්න කියනවා සංකාරේ මම මෙහෙම බොහෝ වාරයක් ඉඳලා තියෙනවා. ඉස්සරහටත් මෙහෙමයි. ධර්මය අවබෝධ නොකළොත් ඉස්සරහටත් මෙහෙම බුද්ධ කාලයේදී ආනන්ද කියලා සිටුවරේ පුතාගෙන මූලසිරි මේ ආනන්ද කියන සිටුවරයට 80 ගණන් 80 කෝටි ගණන් මේ සැප සම්පත් තිබ්බා. නොහිරන වෙලාවක මැරුණා. මොකදුනේ? ඊටාම දුගී දුප්පත් ගමක එදා වේලවා පරිහම්බ කරගන්න ඉපදුනේ හරිම විරූප ළමයෙක් විදියට. මේ ළමයාට ඇඳ ගන්න පුළුවන් වයසේදී අම්මත් මේ ළමයා අතහරිනවා. කබල හතර දිනක දරුවට දරුවා අතහැරලා යනවා. මේ දරුවා හිඟමනේ ගයක් ගයක් ගාන ගිහින් අන්තිමට සමන් හිතපු සිතුමැදුරට වෙනවා. බලන්න තමන් අසීමාන්තික සැප සම්පත් විඳපු තමන්ගේ සිතුම දුරටම හිඟන්නේ විදියට එන විදියට සසර හැදෙනවා. දැන් සමහර ගෙවල් වල ඉන්නව නේද? එලවන්න බැරි ගෙම්බෝ. <laughs> අර ලොකු ගෙම්බෝ ඉන්නවද නැද්ද? ඒ සමහර ගෙම්බෝ ඒ පරම්පරාවලම අය. ඒ ඒ ඉඩකඩම් ඒ ඒ දැල්වීමට මේ ආසන්න දවසක දැනගන්න ලැබුණා එක නිවසක ඒ කියන්නේ අපිට කර්මද රෝගාදිය හැදෙනවා කර්මයක් එක්ක අපි කරපු අකුසල කර්මයේ සත්‍යන්නම රෝගාබාධ හට ගන්නවා නමුත් අර අපේ හිතේ ශ්‍රද්ධාදී සීලාදී ಗುಣධර්ම නැති වෙනකොට හරිද ශ්‍රද්ධාදී සීලාදී මෛත්‍රී කරුණාදී ಗುಣධර්ම නැති වෙනකොට අමනුෂ්‍ය බලපෑම් වෙන්න පුළුවන් හැබැයි අපේ හිත හොඳ නම් කීරවත් වෙන්නේ නැහැ. මනුස්ස ඒ කියන්නේ අපි අපිට හොඳ ಗುಣධර්ම තියෙනවා නම් අමනුෂ්‍යයන්ට අපිත් ඒක හැප්පෙන්නේ නැහැ. අපි දකින්නකොට වතුර දහම් වෙනවා. හැබැයි කෙනෙකුගේ ජීවිතවල ඔය ಗುಣධර්ම නැත්නම් මනුස්සකම් නැත්නම් සීලයක් ගැන හැඟීමක් නැත්නම් අරද පිළිත් ටිකක් දාලා ඒ වගේ අර ඒ සාසනික ප්‍රතිපත්තියක් නැත්නම් එයාලට අමනුෂ්‍යයන්ගේ යම් සිද්ධි බලපෑමක් කියලා පුළුවන්. මම මේ කියන්න හදන්නේ එක නිවසක හරියට යන දුක් කරදර, ජඩ රෝග, එක එක ගැටලු. ඒ නිවසේ යාළුවෝ ඉන්න නොදැන මත්තමක් කියන්නේ. පස්සේ එයාලා තුන්තනකින් අහලා තියෙනවා. තුන්තනම කියලා දෙන්නේ එක එකක්. කියලා තියෙන්නේ මියගිය ඥාති කෙනෙක්ගේ ඒ ඥාතියයි නම කියලා බැල්ම තියෙනවා ගෙදරට කියලා. ඒ මට සඳහන් කරපු කෙනා කියන ස්වාමීන් වහන්සේක වෙන්නම පුළුවන්. ඉන්න කම්ම ඒ දෙදරටයි ඉඩකඩවලටයි පුදුම මසුරුකමක් සතුව සිද්ධේ. බලන්න සමහර අය දැන් අර මූල ආනන්ද සිටුවරයා හිඟමනේ යන ළමයෙක් විතර ගෙදරටම ආවා. සමහර අය ගෙම්බුන අය වගේ සත්තු උපත් තියලනවා. ඒ අර ආලය කරපු පරිසරයම. සමහර අය ප්‍රේතාත්ම ලබලා ඒ ආකාරයෙන් ඉන්නවා. එතන හැබැයි සිල්වත් ගුණවත් කට්ටියන් නම් ඉන්නේ ඉන්න බෑ යාලට. පිච්චෙන වේවල. හැබැයි අර යාගේ මට්ටමේම කට්ටියන් නම් ඉන්නේ. හරිද? එතකොට බලන්න සසර ජීවිත අපිට ඕනතරම් ඕක වෙන්න පුළුවන්. ප්‍රේතෝ වෙලා, ජිම්බෝ වෙලා, නයි වෙලා සසර ජීවිතේ. අමනුෂ්‍ය වෙලා, භූත විපාකේ වෙලා, ප්‍රාශ්‍රය වෙලා ඕනතරම් උපදින්න පුළුවන්. ඒකයි සම්මා සම්බුද්ධ ඥාන වහන්සේලා අනුශාසනා කරන්නේ ධර්මය අවබෝධ කරගන්න නිවන් දකින්න කියලා. එතකොට කෙනෙක් නිවන් දකින්න නම් එයාට ඇති වෙන්න ඕනේ නිවැරදි දෘෂ්ටියක්. දෘෂ්ටිය කියන්නේ නිවැරදි දැක්මක්, මානසික දර්ශනයක් ඇති වෙන්න ඕනේ. අන්නේ නිවැරදි මානසික දැක්ම ඇති වෙන්න එයා මේ ලෝකය දැකිය යුතුයි ආකාර පහකට. එකක් තමයි මේ ලෝකයේ හැම සංස්කාර ධර්මයක්ම. සංස්කාර කියන්නේ අම්මල වේවා තාත්තල වේවා දරුවෝ වේවා කෙනෙක්ගෙන් ලැබෙන ආදරයක් හෝ වේවා මේ ලෝකේ යම්තාක් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදරය ආදී තියෙනවනම් මෙන්න මේ හැම සංස්කාර ධර්මයකම අනිත්‍ය ස්වභාවය දකින්න ඕන සෝතාපන්න වෙනවා දුක්ඛ ලක්ෂණය දකින්න ඕන සෝතාපන්න වෙනවා අනාත්ම ලක්ෂණය දකින්න ඕන සෝතාපන්න වෙනවා අසුභ සහ ආදීනව ලක්ෂණ දකින්න ඕන සෝතාපන්න වෙන්න නම්. ඔය පහෙන් සමන්වාගත මනසක් කෙනෙකුට තියෙනවා නම් එයාගේ නිවැරදි දෘෂ්ටියක් ඇති වෙනවා. කියන්නේ සතරගත සත්‍යයන් තියෙන මිත්‍යා දෘෂ්ටි. කියන්නේ වැරදි අදහස් කියන කියන්නේ කෙනෙක්ගෙන් ලැබෙන ආදරය ගැන සාමාන්‍ය සත්‍යයන්ට තියෙන එක හැමදාම ලැබෙයි කියලා. මිත්‍ය හැඟීම. දරුවන්ගෙන් ආදරය ලැබෙද්දී අම්මල තාත්තලට නිකන් දැනෙන්නේ හැමදාටම ලැබෙන ආදරයක් වගේ මේක කියලා දැනෙන්නේ. නෑ ඒ ආදරේ තියෙන්නේ වෙනස් වෙන ස්වභාවය. එතකොට අන්නේ වගේ මේ ලෝක කෙනෙක්ගේ වටිනාකමක් ගෞරවයක් ලැබෙද්දී බොහෝ අයට ඒ කර්මණු වෙන්නේ හැමදාම තියෙන එකක් වගේ. ඒක තමයි නිත්‍ය හැඟීම කියලා. නමුත් ඇත්ත තත්ත්වය නම් ඒ වටිනාකම් ගෞරව ආදී වෙනස් වෙනවා. දැන් සමන්ගේ ජීවිතේට බලන්න සමන්ට ආදරය කරපිය කොච්චරද? අම්මා ආදරය කළා තාත්තා ආදරය කළා සහෝදර සහෝදරිය ආදරය කළා යහළ මිත්‍රාදීන් ආදරය කළා බුදුහාමුදුරුවෝ පස්සේ ස්වාමියාගේ ආදරය ලැබුණා භාර්යාගේ ආදරය ලැබුණා දරුවන්ගේ ආදරය ලැබුණා නැන්දම්මගේ මාමණ්ඩිගේ ලේනිගේ බෑනගේ මේ ආදර ආදර ආදර කියන ගොඩක් ලැබුණාද නැද්ද වෙනස් නොවුණු ආදරයක් මට කියන්න උතන අම්මගේ ආදරය වෙනස් වුණේ නැද්ද අම්ම ගහපු අවස්ථාවේ නැද්ද නේද උඹ ඕනේ නැහැ කියලා හිතුවා අස්සහට. ඒ වෙලාවට තියෙන ආදරේ නෙවෙයි කේන් කියලා. අම්මා තාත්තගේ ආදරේ වෙනස් වුණා. ස්වාමියා භාර්යාවගේ ආදරේ වෙනස් වුනේ නැද්ද? වෙනස් වුණා. දරුවන්ගේ ආදරේ වෙනස් වුනේ නැද්ද? වෙනස් වෙනවා. ඊළඟට සහෝදර සහෝදරයන්ගේ ආදරේ. තමන්ගේ හිතේ යන්නයි කියන තිබුණ ආදරේ වෙනස් වෙන්නේ නැද්ද? ඒකත් වෙනස් වෙනවා. මේ ලෝකේ ආදරය කියලා කොහේ හරි හිතක හට ගන්න නම් ඒව අනිවාර්යෙන් අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. මේ විදිහට මේ ලෝකයේ මේ පවතින සත්‍ය තමයි අනිත්‍ය ස්වභාවය. ඒක සම්මාදිට්ඨියක්. හැබැයි කෙනෙකුට දැනෙනව නම් නෑ මේ ආත්‍රේ හැමදාටම තියෙනවා සසරටම දැනෙනවා කියන මිත්‍යා දෘෂ්ටියක්. අර මිත්‍යා දෘෂ්ටිය කියන කෙනා නිවන් දකින්න බෑ. සම්මාදිට්ඨිය කියන කෙනාට නිවන් දකින්න පුළුවන්. ඔන්න ඔය විදිහට කෙනෙකුට සෝතාපන්න මාර්ග ශ්‍රාවක භාවයේ උපදින්න නම් සංස්කාරවල අනිත්‍ය අරමුණු වෙන්න ඕන, දුක අරමුණු වෙන්න ඕන, අනාත්ම අරමුණු වෙන්න ඕන, අසුභ අරමුණු වෙන්න ඕන, අත්පාතිම අරමුණු වෙන්න ඕන. ඔන්න ඕක වෙලා සෝතාපන්න වෙන්න නම් සතර පායෙන් ගැලවෙන්න නම් සතර දුකෙන් නිදහස් වෙන්න නම් ඒ දෘෂ්ටියට කාරණා පහකින් අනුග්‍රහ කරන්න ඕන. මේ ලෝකයේ ඇත්ත දැනගෙන නිවන් දකින්න කාරණා පහකින් අනුග්‍රහ කරන්න ඕන. අන්නේ කාරණා පහ තමයි මේ සූත්‍රේ තියෙන්නේ. කෙනෙකුට මේ ලෝකයේ අනිත්‍ය වශයෙන් අරමුණු වෙන්න කාරණා පහකින් අනුග්‍රහ කරන්න ඕන. අනාත්ම වශයෙන් ලෝකයේ සංස්කාර අරමුණු වෙන්න කාරණා පහකින් සංග්‍රහ කරන්න ඕන. ඒ පහෙන් සංග්‍රහ කරේ නැත්නම් අනුග්‍රහ කළේ නැත්නම් ඔය අවබෝධයේ දර්ශනය ඇති වෙන්නේ නැහැ. අපි බලමු මොකක්ද කියලා. පළවෙනි එක. පළවෙනි කාරණාව සඳහන් කරනවා ඉද බික්කවේ සම්මා දිට්ඨි සීලානුග්‍රහිතාච හෝති. ලෝකයේ ඇත්ත දකින දැක්ම උපදින්නවා. සීලයෙන් අනුග්‍රහ කරන්න ඕනේ. සිල්වත් වෙන්න ඕනේ. දැන් බලන්න අපි හිතමු දැන් වෑංජනයක් හදනවා කියලා. වෑංජනයට ව්‍යංජනයක රස කියලා දෙයක්ත් තියෙනවා නිරස දෙයක් කියලා දෙයක්ත් තියෙනවා. රසවත් වෙන්න අපි එක එක ඒවායි අනුග්‍රහ කරන්න ඕනද නැද්ද? තුන පහ එකතු කරනවා. ඒක රසයට අනුග්‍රහයක්ද නැද්ද? අනුග්‍රහයක්. ලුණු එකතු කරනවා. කරපින්ට එකතු කරනවා. පොල් පිටි එකතු කරනවා. රසය කියන එක උපදවා ගන්න අපි අර එක එක දේවල් වලින් සංග්‍රහ කරනවද නැද්ද? අන්න ඒවයි සංග්‍රහය નિවරදිව සිද්ධ වුණොත් රස උපදිනවද නැද්ද? රස උපදිනවා. ඒ සංග්‍රහය හරියට උන්නේ නැත්තම් රසය කියන එක එන්නේ ඇඳුණු ටික අඩුවලද මොකද වෙන්නේ? ඛණ්ඩ දෑගෙන තියෙනවද නැද්ද? තුන පහක් දාලා කරකින්චක් දාලා ගම්මේසු දාලා ඔක්කොම දාලා ලුණු නැතුව අපේ තාත්තා කෙනෙකුට ව්‍යංජනයක් හදන්න දෙන්නකෝ. මොකද කියන්නේ? ඛණ්ඩ නෑ කියනවා. ඒ ලුණු නෑ. රසයට හේතු වෙන කරුණු ටිකම ලැබෙන්න ඕන රසය හැදෙන්න නම්. කිරිතේ එකක් හදනවා කියලා හිතමු. කිරිතේ එකේ රසය කියලා එකක් ගන්න පුළුවන් බැරිද? පුළුවන්. අන්නේ රසය ඇති කර ගන්න අපි හිතමු කිරි දානවා. තේ තේ තේ දානවා. සීනි දාන්නේ. රසෙ ඉන්නේ. අන්නේ වගේ සෝතාපන්න වීමට අවශ්‍ය සංස්කාරවල සත්‍ය දැකීමට එකතු වෙන්න ඕන ඔන්න ඔය අපි කියන දැන් කාරණා පහ. ඒ කාරණා පහ එකතු වුණොත් අරක වෙන එක කාරණාවක් හරි අඩු වුණොත් අරක වෙන්නේ නැහැ. අවබෝධය කියන්නේ. බලන්න පළවෙනි එක තමයි එතකොට ඉද දික්කවේ සම්මා දිට්ඨි සීලා දුක්ඛිකාස හෝති. ඉන්නත් මහණෙනි සම්මා දිට්ඨියට සීලයෙන් අනුග්‍රහ කරන්න ඕනේ. හරිද මොකද්ද සීලෙන් අනුග්‍රහ කරනවා කියලා දැන් සීල දුන්න තියෙන්නේ පංච සීල ඊළඟට අට සීල ඊළඟට දස සීල එතනින් එහාට ගියාම ඉන්ද්‍රිය සංවර සීල ආදියක් තියෙනවා අන්නේ සීලයෙන් අනුග්‍රහ කරන්න ඕනේ අර දර්ශන අර ඥානෙ උපදින්න නම් සිල්වත් වෙන්න ඕනේ විසුණු මහන්සලාට අපිට තියෙනවා සාමාන්‍ය දස සීලය උපසම්පදා සීලය අපි මේ සීලේ දැන් අපි તો දැන් අපි බණ කියනවනේ. අපි අපිට අදාළ උපසම්පදා සීලාදී රකින්නතෝ කොච්චර බණ කිව්වත් සංස්කාරවල ඇත්ත දකගන්න හම්බ වෙන්නේ නැහැ. සිල්වත් වෙන්න ඕන. ඒ නිසා දිවි හිමියෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීලය ආරක්ෂා කරගන්න සීලය නැතුව නම් නිවන් දකින්නම බෑ. දැන් බලන්න බුද්ධ කාලේ හිටියා බුද්ධ කාලයේ මහා වත්තාණි කියලා වනයක් තිබුණා. දඹදිව. මහා වත්තාණි කියලා වනාන්තරයක් තිබ්බා. මේ වනාන්තරයේ හිටියා ප්‍රසිද්ධ සොරමුණක්. මංකොල්ල කාරෝ ටිකක් හිටියා. මෙයාලා මේ කැලේ ඉඳලා ඇවිල්ලා මේ මංකොල්ල කෑම් කරනවා කියලා කවුරුවත් දන්නේ නැහැ. දන්නවනම් රාජපුරුෂයෙක් ගිහිල්ලා අල්ලගන්නවනේ. එයාලා කැමති නැහැ කවුරුවත් කැලේ මෙයාව දකින්නට. ඒ බුද්ධ කාලීන අපේ විසුණු වහන්සේලා ගොඩාක් ගමන් බිමන්ගේ සයින්. ඒක විසුණු වහන්සේ නමකට මේ වනේ මැදින් යන්න වුණා කෙටි පාරක්. තවත් නගරයකට යන්න. මේක මැදින් යද්දි මොකද වුනේ? මේ සාවින් වහන්සේ අහම්බෙන් දැක්ක හොරමුල. හොරමුල දැක්ක සාවින් වහන්සේ. දැන් හොරුන්ට ශ්‍රද්ධාවක් කියලා දෙයක් නැහැ. එයාට නිකම්ම නිකම් සිවුරක් පොරගත්ත මිනිස්සෙක්. මොකද කලේ මේ මංකොල්ල කාරයෝ ටික එකතු වෙලා වැල් වලින් බැඳ මුන්නාසේ. හරිද? වැල් වලින් බැඳලා මංකොල්ල කාරයෝ ටික ගියා. එහෙනම් මුන්නාන්ති ඊටපස්සේ මේ එහෙමම කණ්ඩ බොඩ නැතුව බැලලා යන්න මේ කළා. සඳහන් කරනවා මේ ස්වාමින්වහන්සේ ලොකු කාය බලයක් තිබ ආදරෝ කෙනෙක්. ඒ කාය බලය එක එක්කෙනාට වෙනස්ද නැද්ද? වෙනස්. පුරුෂයෝ 10 දෙනෙක් ගත්තොත් 10 දෙනාට තියෙන කාය ශක්තිය 10 කාන්තාව 10 දෙනෙක් ගත්තොත් කාන්තාව 10 දෙනාට තියෙන කාය ශක්තිය 10 දැන් බුදුරජාණන් වහන්සේ ගත්තට පස්සේ නේද? ඇත්තු දහසකගේ කාය ශක්තියක් තිබුණ උන්වහන්සේට. මේ ශාන්නාගල මුල කාය බලයක් තිබ්බා වැල් ටික කඩාගෙන යන්න. හැබැයි ඒක කරේ නෑ. ඇයි? කලේ නැත්තේ විරේ තියෙනවා අමු වැල් පැලවෙන ස්වභාවයේ වැල් කැඩුවොත් ශික්ෂාපදයේ බෙදෙනවා. එහෙම ශික්ෂාවක් තියෙනවා. ඒ ශික්ෂාවට තියෙන ආදරය නිසා මුන්නාසු මොකද කළේ? වැල් කඩන්න නැතුව එහෙම හිටියා. දවස් 7ක් යනකොට කණ්ඩ නැහැ. පළවෙනි දවස් ඉඳලාම කණ්ඩ නැහැ. පිපාසයි. රැයට නැසුම දුරු කරදර. වනාන්තරයේම අවුවට පිච්චෙනවා වෙලාවට වහිනවා දවස් 7කට පස්සේ උන්වහන්සේ මරණයටපත් වුණා හැබැයි මොකද උනේ උන්වහන්සේ අර ශික්ෂාව කඩා ගන්න නැතුව විදර්ශනා කර කර හිටියේ ඇති වෙන සියලු දුක් වේදනා විදර්ශනා කළා හතර දවසේ වෙනකොට රහත් අනාගාමී වෙලා තමයි මරණයටපත් අපවත් වුණේ හැබැයි එදා ඒ වැල් කඩාගෙන ගියා නම් ඕක වෙන්නේ නැහැ. එතකොට අපේ බුද්ධ ශාසනය ඉඳලා කියන එහෙම සමහර ස්වාමීන් වහන්සේලා ජීවිතයේ මරණ කියලා දැනගෙන ශික්ෂාපද කඩාගෙන නැහැ. ශික්ෂා දිනගෙන නැහැ. දැන් බලන්න එක තැනක සඳහන් වෙනවා මේ ඒ ස්වාමීන් වහන්සේ කලින් ගිහි ජීවිතයේදී මේ අයිය කෙනෙක් ඉඳලා තියෙනවා. අයිය විවාහකයි. අයිය විවාහ වෙලා ඉන්න අතරේ තමයි මල්ලි පැවිදිුනේ. හැබැයි නෑනට බයක් තියෙනවා. මොකන්ද? මල්ලි සිවුරු අරලාවොත් ජයපර දෙන්න දෙයි කියලා. නෑන මොකද කරේ? කට්ටියකට මුදල් දීලා කිව්වා මෙන්න මේ වගේ අරන් එක මේ හාමුදුරුවෝ ඉන්නවා මාන්නයව. හරිද? තමන්ගේ ස්වාමියා භාර්යාව මුදල් දීලා මරණ ලෝකයේ කෝක සුළු දෙයක් නේ. නේද? අර නෑනේ කියනවා මෙන්න මෙතන මෙච්චර මුදල් කියනවා අර හාමුදුරු ඝාතනය කරන්න කියලා. හොරමුල ගියා කැලේට. රැයට ගියේ. ඒ මේ මිනි මරණ කට්ටිය. ගිහලා හාමුදුරු අල්ලගත්තා. හාමුදුරු අල්ලගත්තට පස්සේ එහෙම ඇයි මේ කියලා. දැන් සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ අපට කෙනෙක්ගේ අනස් ලැබුණ ඔබ ඔබ වහන්සේ මේ මරන්න කියලා. ස්වාමීන් වහන්සේ කියනවා මට දෙන්න එක රැයක්. ඊට පස්සේ මම මරන්න. මේ කට්ටිය කියනවා අපේ විශ්වාස නැහැ. ඔබ හද මොකක් හරි මායවක් දාලා අපෙන් ගැලවෙලා යන්න පුළුවන්. ඒක ඉතින් දෙන්න බෑ කියනවා. පස් ස්වාමීන් වහන්සේ කියන හොඳයිම අප වෙන්නම් කියනවා. යන්නේ නැහැ. කොහොමද අප වෙන්නේ? සාමාන්‍යයෙන් එතන තියෙනවා ටිකක් කෙනෙකුට උත්තර ගන්න අමාරු ගලක්. ඔය ගල උස්සගත් අත් දෙකට. අත් දෙක උස්සගෙන වාඩි වුණා පරයන්ක බැඳගෙන. වාඩිලාර ගල Taman ආසට පුළුවන් තරම් උඩට ඉස්සුවා. උස්සලා ධන හිතර කෙලින් කරා. කළා මොකද වෙන්නේ? අපහැරියා. හරිද? මොකද ධන හිතට ගලාවට පස්සේ ධන හිත කුඩු වුණා. මේ ඇටේ ඇති දිශ නැහුවා. ඒ සංඥාවට ඇවිද ගන්න බෑ. පොරොත්තුව හරි. දැන් අපිට වහන්සේගෙන් ප්‍රශ්නයක් නෑ. අපි අපි දේත වහන්සේ මෙහෙම කරනවා. උන්වහන්සේ අර තමන් වහන්සේගේ කායික වේදනාව උහුලගෙනම විදර්ශනා කළා. එළි වෙනකොට රහත් වුණා. ඒ වගේම මේ බුද්ධ ශාසනය තුල අපිට හිතා ගන්න බැරි විදිහට ජීවිතේ පරදුවර තියෙන සිල් ආරක්ෂා කරපු ජීවිතේ පරදුර පිට කියලා වීරවරණ නිවන් දැකපු හාමුදුරන් වහන්සේලා ඉන්නවා. අපි අපේ හිතින් අහලා බලන්න ඕනේ. මට ප්‍රාණඝාතය අතහැර ගන්න පුළුවන්ද? සොරකම අතහැර ගන්න පුළුවන්ද? කාම මිත්‍යාචාරය අතහැර ගන්න පුළුවන්. ජීවිතේ තහණියක් වෙන්නේ නැව අතහැරිය කියලා. මුසාවස අතහැර ගන්න පුළුවන්ද? රාහමර මත්යන් අතහැර ගන්න පුළුවන්ද? මේ සමහර අය ඉන්නවා පින්කම් කරනවා. ලක්ෂයයි චෛත්‍ය පූජාවට චෛත්‍ය හදන්න ඊළඟ ලක්ෂ ගණන්වල පින්කම් කරනවා දානමාන ආදී එනේ මෙයාලා හරියට මුදල් අතහරිනවා හැබැයි මෙයාලට මధుරව මරණයකට අරගන්න බෑ තේරුණා නේද ලක්ෂ ගණන් අතහරිනවා හැබැයි කාමීත්‍ය ගැන අරගන්න බෑ අපි දන්න එහෙම ඉන්නවා සාසනයට ලක්ෂ ගණන් වලින් පූජා කරන්නේ කාමීත්‍යාචාරය අතහැරෙන්න අතහැර ගන්න බෑ. මත්පැන් ටික මොන එක අතහැර ගන්න බෑ. ඒතර බලන්න එතකොට අපි ඉන්න තැන සමහර අය ඉන්න තැන ඒ නිසා යමෙක් සීලය ගැන සීලයේ තියෙන වටිනාකම සීලය කොච්චර නිර්වාණයට හේතු වෙනවද කියලා තේරුම් ගන්න නැතුව දුස්සීල වෙනගෙන කොච්චර නිවන් දකින්න ප්‍රාර්ථනා කළත් එයාට සම්මා දිට්ඨිය නිවන් දකින්න උපදින්නේ නැහැ. ඒ නිසා සඳහන් කරනවා සීලයෙන් අනුග්‍රහ කරන්න. ප්‍රාණඝාතයෙන් වළකින වාරයක් වාරයක් පාසා සෝතාපන්න වීමට අවශ්‍ය දෘෂ්ටියට පරිසරය හැදෙනවා. සොරකමෙන් කාමීත්‍යාචාරයෙන් මුසාවතෙන් රාමිර පානය කිරීම ආදීන් කරන්නේ පරුත වචන ආදීන් පවා. වලකින හැම මොහොතකම සසර දුක කෙටි කරගන්න මේ පරිසරය හැදෙන්නේ. ශික්ෂා දිනගන්න හැම වෙලෙම සසර දිග්ගහෙනවා. දිග්ගහෙනවා. ඒ නිසා පළවෙනි කාරණාවෙද සඳහන් කරනවා කෙනෙකුගේ ජීවිතේ සීලයෙන් අනුග්‍රහ කරන්න සම්මා දිට්ඨියට. ඊළඟට සඳහන් කරනවා සුතානුග්‍රහිතා වාහෝති. ඊළඟට කියන සුතෙන් අනුග්‍රහ කරන්න කියලා. සුතෙන් අනුග්‍රහ කරන්න කියන්නේ සෝතාපන්න වීමට අවශ්‍ය දෘෂ්ටිය උපදින්න නම් සුත්තමේ ඥානයක් තියෙන්න ඕන. සුත්තමේ ඥානය කියන්නේ දැන් බලන්න අපි හිතමු දැන් උන බණ අහනවා. බණ අහනකොට අපිට මේ ලෝකේ අනිත්‍ය ස්වභාවය ගැන අහන්න අහන්න පුළුවන් දෙයක්. පුළුවන්. දැනගන්න පුළුවන්. මේ ලෝකයේ සතර ගමන දුකයි කියලා අපිට අහගන්න බැරිද? පුළුවන්. මේ ලෝකයේ අනාත්ම ස්වභාවය, අසුභ ස්වභාවය, ආදීනව ස්වභාවය පිළිබඳව අපට අවබෝධ කරගන්න බැරිද? පුළුවන්. අන්න ඒකට කියනවා ඒ ඒ ඒ එකතු වෙන ඒ දැනුමට කියනවා සුත වේදනාය කියලා. බන අහන කෙනාට උම ලොකු පරාසයක් ගැන දැනුමක් වෙනවා. අන්නේ දැනුම තියෙන්න ඕනේ සම්මා දිට්ඨිය උපදින්න. හරිද? යමින් බන අහන්නේ නැත්නම් ඕක වෙන්නේ නැහැ. ඒතර ධර්මස්වණය කියන එක සෝතාපන්න වෙනකම්ම තියෙන්න ඕන. සෝතාපන්න වුණාට පස්සෙත් බණ අහන්න ඕන. සකුරුදාගාමී වුණාට පස්සෙත් බණ අහන්න ඕන. අනාගාමී වුණාට පස්සෙත් බණ අහන්න ඕන. රහත් වුණාට පස්සෙත් බණ අහනවා. බුදුරජාණන් වහන්සේ බණ ඇහුවා. ශ්‍රාවකයන් වහන්සේලාගේ දේශනා බුදුන් වහන්සේලා ශ්‍රවණය කරනවා. එතකොට කෙනෙක්ගේ ජීවිතේට මේ ධර්ම අවබෝධය සඳහා සම්මා දිට්ඨිය උපදින්න පළවෙනි එක සීලෙන් අනුග්‍රහ කරන්න ඕන දෙවෙනි එක සුත්තමේ ඥානය හොඳට ධර්ම ශ්‍රවණාදිය කරලා හොඳට ඥානය ඇති කරගන්න ඕන. අන්නේ ඥානෙ උපකාරී වෙනවා සම්මාදිට්ඨියට. තුන්වෙනි කාරණා සඳහන් කරනවා සාකච්ඡානුග්‍රහිතා හෝති. සාකච්ඡානුග්‍රහිතාච හෝති. ඒ කියන්නේ සාකච්ඡාව කියන එක තියෙන්න ඕන. ඔය පතම සමය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ සඳහන් කරනවා යම් කිසි ශ්‍රාවකෙක් ශ්‍රමණයන් වහන්සේලා මුණ ගැසිය යුතු අවස්ථා. ශ්‍රාවකේ ශ්‍රමණයන් වහන්සේලා එතන සඳහන් කරන භාවනාවෙන් මනස වැඩූ ශ්‍රමණයන් වහන්සේලා. හමු වීවිලා සාකච්ඡා කළ යුතු අවස්ථා පහක්. මොකද ඒ සාකච්ඡාව සම්මාදිට්ඨිය ඒක නිසා. පළවෙනි එක කාම ඡන්දි තියෙනවා. කෙනෙකුගේ ජීවිතේ හිතේ. කාමච්ඡන්දය කියන්නේ මොකද්ද? පංචකාම වස්තු පිළිබඳව ආශාව. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී පංචකාම වස්තු විසේ යමකට ආශාවක් තියෙනවා මේකට කියනවා කාමච්ඡන්දය කියලා. අන්නේ ආශාව Taman දුරු කරගන්න බැරි නා. ජංගම දුරගතන ගැන දැඩි ආශාවක් යමකට තියෙනවා. මේක නිසා මෙයාට හරියට ප්‍රශ්න. එයාට පුද්ගලික ප්‍රශ්නත් කියනවා ළඟින් ඉන්න අයගෙනුත් ප්‍රශ්න කියනවා. ඇයි ඕනම වස්තුවකට අපි ඇලුනොත් අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඇලුණු වස්තුවත් එක්ක ඉන්න. එතකොට අපේ යුතුයකම් ටිකට මොකද වෙන්නේ? මග ඇරෙනවා. යුතුයකම මතක් වෙනවා. නමුත් අර වස්තුව දාන යන්නේ හිතෙන්නේ. අපි මොන රූපයක, ශබ්දයක, ගන්ධයක, රසයක, ස්පර්ශයක ඇලුනත් අපට වෙන්නේ දැඩි ඇලීමක් නම් කලියුරු දේවල් මතක් වෙනවා. දැන් ඉගෙන ගන්න දරුවෙක් ගමුකෝ. ඉගෙන ගන්න දරුවාට ස්මාර්ට් ෆෝන් එක ගැන දැඩි ආසාවක් තියෙනවා කියලා. කාටුන් ගැන දැඩි ආසාවක් තියෙනවා කියලා. අර ආසාව තියෙන වස්තුව ළඟ ඉන්නේ නැහැ හිතේම. කාටුන් නම් කාටුන් බල බල ඉන්නවා. ස්මාර්ට් ෆෝන් එකක් ගන්න ඕකේ ඔය සෙල්ලම් තියෙන වීඩියෝ ගේම් වලදී ඒවම ඇසුරු කරගෙන ඉන්නවා. හෙට තියෙන ඉස්කෝලේට මතක් වෙනවා. කරන්නේ. ඒකට යන්නේ නැහැ. මේක බලනකොට මට බැලුම් අහන්න වෙනවා කියලා මතක් වෙනවා. ඒ ඒ පැත්තට යොමු වෙන්නේ. ඇයි යමකට ඇලුනොත් ඇලුණු එකත් එක්කම ඉන්න තමයි හිත කැමති. අනිත් ඔක්කොම කලියුතු දේවල් පවා මෙයාට මොකද වෙන්නේ ඔක්කොම නිකන් අවලංගු වෙලා යනවා. අන්න එතකොට ඒක තමන්ට ප්‍රශ්නයක්. තමන්ගේ ලෝභාදී කෙලෙස් කරන ඊළඟට පුද්ගලිකව විතරනේ බාහිර ආගිනුත් නින්දා පහස ලැබෙනවා. ඒ විදිහට කෙනෙකුට ස්ත්‍රියක් ගැන වැඩි ආසාවක් ඇති වෙන්න පුළුවන්. පුරුෂයෙක් ගැන වැඩි ආසාවක් ඇති වෙන්න පුළුවන්. හරිද? අන්න ඒ විතර මේ ලෝකේ කෙනෙක්ගේ ලැබෙන ආදරයක් ගැන හොඳට ආසාවක් ඇති වෙන්න පුළුවන්. අන්න එහෙම දැඩි ආසාවල් ඇතිවෙනාට පස්සේ අරවත් එක්කම ඉන්නකොට මොකද තමන්ගේ විශාල පැත්තක් ආවරණය වෙලා යනවා, නැහිද යනවා. එතකොට අන්න එහෙම තමන්ට එහෙම ගැටලුවක් තියෙනවා නේද? මෙන්න මේක ගැන මට දැඩි ඇලීමක් තියෙනවා මට මේකෙන් ගැලවෙන්න බෑ මං ගැලවෙන්න උත්සාහ කළා උත්සාහ කළා මට ගැලවෙන්න බෑ අන්න යනවා සාකච්ඡාවට මනෝභාවනීය ස්වාමීන් වහන්සේ නම භාවනාවෙන් මනස වඩපු ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහින් කියන ස්වාමීනි මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නිහතමානීකව තියෙන්න ඕනද නැද්ද තියෙන්න ඕන ඒ සමහර අය කොහොම ප්‍රශ්න තියනවා හැබැයි කල්යාණ මිත්‍රයෙකුට නුවණ කියන භාවනා කරන හෝ කල්යාණ මිත්‍යන් වහන්සේලාට කියන්නේ හිතේ තියා ඉන්නවා. මෙයාට හිතන මගේ තාත්තට හානියක් වෙයි කියලා මේක එළියට දැම්මොත්. එනවාට එයාට ඇත්තට මෙයාගේ තාත්තට හානියක් වෙන්නේ එළියට දැම්මොත් හිතේ තියා හිටියොත්. හිතේ තියා හිටියොත් ඇයි එයාගේ මනුස්ස ජීවිතයේ කියන සත්‍යයෙන් පස්සේ ආර ලැබෙන්නේ මොකද්ද? තිරසන් ජීවිතයක් වෙන්න පුළුවන්. අර මගේ සත්‍යයට හානි වෙයි කියලා ඇතුළාන්ට අකුසලයේ සංගෙන හිටියා මරණිමත් වෙන තිරසන් ලෝකට හිතමු දත්වත් වඩා පහතට ඇතුණා ඒ නිසා සඳහන් කරනවා සම්මා දිට්ඨියට උපදින්න නම් සම්මා දිට්ඨිය උපදින කාමච්ඡන්දේ බාධාවක් අන්නේ බාධාව නැති කරගන්න සාකච්ඡාවට යන්න වෙනවා හැබැයි රහස් රකින්න කෙනෙක් ළඟට දැන් සමහර අයත් එක්ක ඕක කතා කරොත් මොකද වෙන්නේ එයා પરම්පරාවටම ඕක කියනවා. හරිද? කාටවත් කියන්න එපා කියලා කියද්දී එයා මොකද කියන්නේ? පිස්සුද මං ඕවා කෙලදිනක්වත් අලන්නේ නැහැ. කියලා ඔක්කොම ටික අහගන්නවා. අහගෙන මොකද කරන්නේ? ඔක්කොටම කියනවා. ඒකම මෙතනදී කියන්නේ මනෝභාවනීය භාවනාවෙන් මනස වඩපු. එයාලා හරි ගුණවත්. එයාලා රහස් රකින්නවා. තවත් කෙනෙකුට අගෞරවයක් කියලා විදිහට කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා එවැනි කෙනෙක් ගාන ගිහින් කියන්න ඕන මේ කාමච්ඡන්දයෙන් මට ගැලවෙන්න බෑ. මගේ ජීවිතේ විනාශ වෙන්න හදනවා. කෙනෙක් මත්බැලටත් බැහැගෙන ඉන්නවා. නේද? මත් ද්‍රව්‍යයටත් බැහැගෙන ඉන්නවා. එයාට ගැලවෙන්න බෑ. ඒක ආස කරනවා එයා. ආස කරන නිසා හැදිස්සේ ඒව පස්සේ දුවනවා. අන්න එයා මනෝභාවනීය ස්වාමීන් වහන්සේ නමක් ළඟට ඉන්න සාකච්ඡා කරනවා ඒක ගැන. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට ස්වාමීන් වහන්සේ ඔන්න උපදෙස් දෙනවා. උපදෙස් දෙනකොට උපදෙස් වල මෙයා පිහිටනවා. එතකොට ඒක සම්මාදිට්ඨියට හේතුවක් වෙනවා. ඊළඟට ව්‍යාපාදය. සමහර අයට කාමච්ඡන්දයෙන් ප්‍රශ්න නැහැ ව්‍යාපාදයෙන් ප්‍රශ්න තියෙනවා. කේන්ති යනවා හරියට. ළමයි එක කේන්ති යනවා, භාර්යාව එක කේන්ති යනවා, සාමියා එක කේන්ති යනවා, උදව් කළක් කේන්ති යනවා, උදව් නොකළක් කේන්ති යනවා, බැලුවත් කේන්ති යනවා, නොබැලුවත් කේන්ති යනවා. හරිද? එහෙම ඉන්නවද නැද්ද? කියන්නේ එයනේ අර ව්‍යාපාද බහුල හිත්. එහෙම සමාධිය තියෙනවා. යන්නේ අනේ යනතන යන යන පරිසරයේ යාළුවෙක් ලොකු අසරණකම. අපි යාළුවට ගොඩාක් කරුණාවෙන් කටයුතු කරන්න ඕන. එයාට තියෙන්නේ දේශ මූලික හිත. ඒ කියන්නේ දේශය බහුලයි යාළුවගේ හිතේ. ඒක යාළුවා හිතලා කරන දෙයක්ද? හිතලා කරන දෙයක් නෙවෙයි. එයා සංඛාර දෝෂ වලට අනුකූලව ලැබිච්ච හිත. දැන් සමහර අයට කාමච්ඡන්ද බහුල හිත. ඒ සංසාර ස්වභාවයන් මේක වෙන්නේ. සංසාරයේ අර ආ විදියට විදිය හේතු වෙන කාමච්ඡන්ද බහුල හිත සමහර අයට. එයාලට කාමච්ඡන්ද ප්‍රශ්න. සංසාරයේ පුරුදු පුහුණු කරපු දේවල් වලට අදාළව සමහර අයට කේන්ති බහුල හිත. හරි කේන්ති. අන්නේම බලන්න ඕන කලියම විසඳ ගන්න පුළුවන්ද කියලා. බැරි නම් සාකච්ඡාවට දාන්න වෙනවා. <laughs> මනෝභාවනීය කල්යාණ මිත්‍රයෙක්ව කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් එක්ක කතා කරන්න ඕනේ. මට මේව තරහ යනවා, මට මේක දුරු කරගන්න බෑ. මට පරිසවතන කියනවා, මගේ අතින් මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? අන්නේ ව්‍යාපාරේ දුරු කරගන්න මාර්ගයක් පිළිපෙහෙලි කරනවා. මේ ලෝකේ දැන් සියලු ලෙඩවලට බෙහෙත් නැහැ කියනවනේ. එහෙම කියනවනේ. දැන් කොරෝනා වෛරසයට තාම බෙහෙත් හොයනවා. හරිද? ඒ සමහර රෝග තියෙන අය මේ භයානක රෝග දෙහිස් නෑ ඒකට. පාලනයක් විතරයි කියන්නේ. නමුත් සියලු අකුසලයන්ට දෙහිස් තියෙනවා. කායික රෝග වලට දෙහිස් නැති වෙන්න පුළුවන්. සියලු කායික රෝග වලට. නමුත් සියලු මානසික අකුසලයන්ට දෙහිස් තියෙනවා හැබැයි බුද්ධ ශාසනය විතරයි. වෙන ශාසනවල නෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාමච්ඡන්දේ කියන ලෙඩේ හැදලා තියෙනවා නම් තමන්ට ඉබුරු කරගන්නත් බැරි නම් ඒක තමන්ගේ සම්මාදිටියට බාධාවක් වෙන නිසා සාකච්ඡාවට යන්න කතා කරලා විසඳගන්නේ. ඊළඟට විලාපාදේ කියනවා නම් සම්මාදිටියට බාධාවක් නිසා Tamante ඒක දුරු කරගන්නත් බැරි නම් කතා කරලා විසඳගන්න. හැබැයි සාමුනාහරණ කරදරයක් වෙන විදිහට <laughs> කරදරයක් වෙන විදිහට ඔය කතා කරන්න යන්න එපා. හරිද? එහෙම කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම් ගිහි එයාටවත් කරදරයක් වෙන විදිහට මේ එයා විවේකයේ ගැන හිතලා එහෙම අපි උවට යන්න ඕනේ. ඊළඟ කෙනෙක්ට තීන මිද්ද තියනවා. ඒ කියන්නේ යහපත් දේවල් කරන්න මෙයාගේ උදාසීනකම් තියෙනවා. උදේට නැගිට ගන්න බෑ, පොතක් බලන්න බෑ, භාවනා කරන්න බෑ, බණක් අහන්න බෑ. තීර මිද්දේ චිත්තචෛතසිකයන්ගේ හැකුළුණු ගතිය. තනියම උත්සාහ කරලා බෑන කොට එන්න අමාරුයි. අන්න ඒක යන්නවල සාකච්ඡාවක්. සාමාන්‍යයෙන් මේ මේ මේ අකුසලයේ තීන මිද්දෙන් ගැලවෙන්නේ කොහොමද? මොකද ඕක තියෙනකම්ම සම්මාදිට්ඨියට බාධාවක්. ඔය අකුසල් කියන්නේ තනිකරම නිකන් අර අපි ඉලක්කයකට යනකොට හරස් කපනවා වගේ. සෝතාපන්න වීමට අවශ්‍ය සම්මාදිට්ඨිය උපදවා ගන්නට හරස් කපන කාමච්ඡන්දය. හරස් වෙලා ඉන්නවා. ව්‍යාපාදේ හරස් වෙලා ඉන්නවා. තීන මිත්‍ය හරස් වෙලා ඉන්නවා. ඊළඟ උද්දච්ච කුක්කුච්ච يعني පශ්චත්තාප ඒ සමහර අයට පශ්චත්තාප කියන එක එක දේවල් සම්බන්ධ හරි බාධාවක් ඒක භාවනාදිකත් මතක් වෙනවා මම මෙහෙම දෙයක් කළා මෙහෙම බැන්නා මෙහෙම ප්‍රාණඝාතයක් වුණා මෙහෙම කාමීත්‍යාචාරයක් වුණා නේද මේ භාවනාවට ගිහිල්ලා අයක බාධා කරන අන්නේ පශ්චත්තාප සමාන දුරු කරන්න බැරි නම් රහස් වකින මනසින් භාවනාවෙන් මනස පෝෂණය කරපු කල්යාණ මිත්‍රයෙකු තමයි මිත්‍රයන් වහන්සේ නමකට කියන්න වෙනවා. අපි අර කැකුලේම තියාගෙන පිච්චි පිච්චි පිච්චි පිච්චි ඉඳලා මැරෙද්දිත් ඕකම තක්කුණා. දැන් තියෙන දැන් ඇහැට රොඩක් කියලා කියමු. ඕක අපි ඇණි ඇණි තියාගන්න එක හොඳද? නෑ. අපි ඇහැ ලොකු කරලා වතුර පිළිසිය ලොබලා අපි සැකන්නද නැද්ද? බැරුණොත් මොකද කරන්නේ? කාගෙන ළඟට යනවා. අනේ පොඩ්ඩක් ඉන්න කියනවා. ඒක හරි ගියේ නැත්නම් වෛද්‍යවරයෙක් ළඟට යනවා. අන්න ඒ වගේ තමයි. ජීවිතයේ අමිගුලේ අතීතයේ මෙත මොකක් හරි වැරදි ගොන්නක් අත එකක් වද කරනවා නම් Tamante ඉහි ගැලවෙන්නත් බැරි නම් අදටත්. හරිද? ඔය ඇහිට රොද්ද වගේ. දැන් ඔය හිතේ කියන ඔය හිතේද රොද්දක් වගේ තමයි ඕක. ඔක කයින් කරන්න ඕනේ. ඔක තියෙනකල් දැන් දෙල්ලක් නැහැ. Tamanda ඔබ අයින් කරන්න බැරි නම් අන්න භාවනාවෙන් මනස පෝෂණය කරපු කල්යාණ මිත්‍රයෙකුට හෝ මිත්‍රයන් වහන්සේ නමකට ගිහිල්ලා ඔබ ආරෝචනය නැතන් කියනවා. ස්වාමීනි මගේ අතින් මෙහෙ වරදක් වුණා. ඒ කියන්න පුළුවන් සීමාවල ඉඳගෙන මේ මොකද ස්වාමීනි මම කරන්නේ? අන්න ඒකට උන්වහන්සේලා ඕකෙන් ගැලවෙන මාර්ග දේශනා කරනවා. හරිද? ඒ විදිහට දෙවෙනි කාරණාව සඳහා දැන් පළවෙනි කාරණාව සීලෙන් අනුග්‍රහ කරන්න ඕන. දෙවෙනි කාරණාව සුතයේ හොඳට ධර්ම ශ්‍රවණාදී කරන් โด න ධම් ග්‍රන්ථ හදාරන් โด න ඒතකොට සුතම ඥානය වර්ධනය වෙනවා ඒ සුතම ඥානය වර්ධනය වෙනවා ඊළඟට සාකච්ඡාව ධම් සාකච්ඡාව තියෙන්න ඕනේ ඔය ගැටලුව තියෙනකොට විතරක් නෙවෙයි සුදුසු කල්ලි ඔය කාලේන ධම්ම සාකච්ඡාය සම්මංගල මුත්තමන් කියලා කියන්නේ අවශ්‍ය අවස්ථාවක චතුරාර්ය සත්‍ය ආදී ගැන එහෙම කාටවත් කියන්න ඕනේ. ඊළඟට සඳහන් කරන සමත සමතානුග්‍රහිතාස හෝති. චිත්ත සමතයෙන් අනුග්‍රහ කරන්න ඕනේ. බලන සම්මා දිට්ඨිය උපදවා ගන්න චිත්ත සමතේ තියෙනවා. දැන් අපේ සමාධි සමහර අය කියනවා සෝතාපන්න වෙන්න භාවනා කරන්න ඕනේ නැහැ කියලා. දේ සූත්‍රයේම තියෙනවා කෙනෙකුට සෝතාපන්න වීමට අවශ්‍ය සම්මා දිට්ඨියද සමතයෙන් අනුග්‍රහ කරන්න. බුද්ධ වචනේට අනිත් ඔක්කොම වචන කැපිලා යනවා. මේ සාමාන්‍ය ලෝකයා කියන්නේ කියන දේවල් අපිට පිළිගන්න බෑනේ බුද්ධ වචන තරම්. බුද්ධ වචනේ තියෙනවා සම්මා දිට්ඨියට සමතේ වඩන්න. එහෙනම් සාමාන්‍ය ලෝකයා කියන එක අපට අදාළම නෑ. එහෙනම් ආනාපාන සතිය ආදී භාවනාවලින් හිතට සමාධිය ඇති කරගන්න ඕනේ. ඊළඟට විපස්සනානුප්පහිතාස හෝති. අර මුලින් සඳහන් කළ අනිත්‍ය පිළිබඳව, දුක්ඛ පිළිබඳව, අනාත්ම පිළිබඳව, අසුභ පිළිබඳව ආදීනව පිළිබඳව විදර්ශනාවෙහි යෙදෙන්න ඕනේ. ඔන්න ඒ කාරණා පහ වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න මේ පැත්තේ සම්මාදිට්ඨිය සකස් වෙනවා. ওই පහ හොඳටම වැඩිම අවස්ථාවක තමයි සම්මාදිට්ඨියේ උපරිම தත්ත්වය සෝතාපන්න වෙන්න සුදුසු මට්ටම. එතකොට බුදුරජාණන් වහන්සේගේ සංසාර දුකෙන් අපට ගැලවෙන්න ආත්ම හතකට අපේ භව ගමන සීමා කරගන්න සතර පායෙන් සදහට නිදහස් වෙන්න අවශ්‍ය සෝතාපන්න භාවයේ සාක්ෂාත් කිරීමට හේතු වෙන නිවැරදි දැක්ම හේවා සංස්කාරයන්ගේ යථාභූත ස්වභාවය දකින දෘෂ්ටිය ඥානය උපදින්න සඳහන් කළ තියෙනවා සීලයෙන් අනුග්‍රහ කරන්න ඕනේ, සුතෙන් අනුග්‍රහ කරන්න ඕනේ, සාකච්ඡාවෙන් අනුග්‍රහ කරන්න ඕනේ, චිත්ත සමාධියෙන් අනුග්‍රහ කරන්න ඕනේ, විදර්ශනාවෙන් අනුග්‍රහ කරන්න ඕනේ. ඔය ටික සිද්ධ වුණොත් මේ ජීවිතේම අපිට නිවන් දකින්න බැරි කම නෑ. මායාවටවත් ඒක අපිට මුකුත් බාධා කරන්න බැහැ. ඒ නිසා පින්නන්ත හැමදෙනාම ලොකු අදහසක් ඇති කරගන්න බුද්ධ ශාසනයක් ලැබුණු මේ වගේ කාලයක තමයි අපිට මේ සසරින් පැනගන්න අවස්ථාව තියෙන්නේ. මේ අවස්ථාවේ දැනගත්තේ නැත්නම් අපට ආය අවස්ථාවක් ලැබෙන්නේ කල්ප ගානකින්. ඒ නිසා මේ සිදු කරගත්තු ධාර ධර්ම දානමය පින්කම ධර්ම ශ්‍රවණමය කුසලයේ අනන්ත ආශිර්වාදයෙන් මේ සම්මා දිට්ඨිය උපදවා ගැනීමට අවශ්‍ය සියලුම කාරණා ජීවිතේ පෙස්තු කරගෙන තුන් නිර්වාණයෙන්ම සැනසෙන්න මට මේ ජීවිතේදීම හැකි වේවා කියලා ප්‍රාර්ථනා ඇති කරගන්නවා.